හොඳයි එහෙමනම් අව කාල වේලාව ටිකක් ඉක්මගෙන යනවා විශේෂඥ ආයුර්වේද වෛද්‍ය කියන කොටස විතරයි පෙනෙන්නේ ඔව් ඔබතුමා අහන්න ප්‍රශ්න ඔබතුමාගේ මයික් එක ඔන් වෙලා තියෙන කතා කරන්න නැත්තේ අවසරයි ස්වාමීන් වහන්සේ සර්වන් සර්ණයි මම ධර්මකාරණයක් පැහැදිලි කරගන්නයි ඔබ වහන්සේට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මේ ත්‍රි ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ත ලක්ෂණය පැහැදිලි කිරීමේදී මේ අනාත්ත කියන කාරණේ පැහැදිලි කිරීම පිළිබඳවයි මට මේ ගැටලුව තියෙන්නේ. දැන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා බොහෝ වෙලාවට අද පාවිච්චි කරන අනාත්ම කියන වචනය බුද්ධ වාසිතේ තියෙන ඇත්තටම අනත්ත කියන වචනේ නේද පාලියේදී භාවිතා වෙන්නේ. ඔව් පාලි වචනය අනත්ත ඒක සංස්කෘත ව්‍යවහාරය තුලින් සිංහලට ඇවිත් තියෙනවා අනාත්ම කියලා. ඒ සංස්කෘත ස්වરૂපය තමයි අනාත්ම. ඒ වචන දෙකෙන් කොයි එකක් නිවැරදි දෙකෙන්ම එක අදහසයි කියවෙන්නේ. එහෙම ඒකට ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරනකොට මේ තම වසංගයේ පවත්වා ගන්නට බැරි නිසා අනාත්ම කියලානේ පැහැදිලි කරන්නේ. ඒක ඇත්තටම දෙවෙනි අර්ථය, පළවෙනි අර්ථය, මූලික අර්ථය තමයි තමන් කියලා, පුද්ගලයෙක් කියලා, සත්වයෙක් කියලා ගත හැකි කිසිවක් මේ නාම රූප ධර්මවල නැහැ. ඒ කියන්නේ දැන් ඔය ආත්ම කියන සංකල්පය එන්නේ මේ නාම රූප ධර්ම අතර අවිඤ්ඤාසී වූ යම් ශක්තියක් භවෙන් භවයට යනවා. ඒක තමයි මේ ආත්මය කියන්නේ. එහෙම එකක් නේ ආත්ම කියන සංකල්පය තුල තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම භවෙන් භවය අවිඤ්ඤාශීව යන ශක්තියක් කිසිවක් මේ නාම රූප ධර්ම වල නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහාම බිඳී යනවා. ඒ බිඳී යනකොට කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒ කිසිවක්ම ඉතිරි නොවි බිඳී යන නාම රූප ධර්ම පරම්පරාවක් නිසායි මෙතන ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැත්තේ. එතකොට ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති බව මත ඉඳගෙන තමයි අර දෙවැනි අර්ථය මතු කරන්නේ තමා වසඟේ පවත්වන්නට බෑ කියලා. තමා වසඟේ පවත්වන්න බෑ කියලා කියන්නේ අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. තමා කියලා කෙනෙක් ඇත්තෙත් නෑ. තමා කියලා සම්මත කරගත්තට තමන්ගේ වසඟේ පවත්වන්නටත් බෑ. මොකද තමන් කියන එකත් මිත්‍යාවක්. අර මේ නාම රූප ධර්මයන්ගෙන් හටගන්න නිසා කාටවත් වසඟේ පවත්වන්නට බෑ. ඒ අදාළ නාම රූප ධර්ම මතයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නාම රූප ධර්ම හරියට හඳුනාගෙන අදාළ හේතු ප්‍රත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඊට අනුව ඵලය වෙනස් කරන්න පුළුවන්. එහෙමයි. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අනිත්‍ය කියන වචනේ තේරුම උත්පාද වය උත්පාද වය නිරන්තරයෙන් අඛණ්ඩව සිදුවන එක ඉතාමත්ම ගබන කාලයක් යන තරම් වේගයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුළ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට මම තේරුම් ගත්තේ ඒ ඒ ඒ ක්‍රියාවලිය තුළ අපර මේ නිත්‍ය වශයෙන් පවතිනවා කියලා කියන්න පුළුවන් කිසිම සංස්කාරයක් මේ විශ්වේ නැහැ. කිසිම සංස්කාරයක් නැහැ. ඒ කියන්නේ අනිත් එක තමයි ඒ ඒ හැටගෙන නිරුද්ධ වෙනකොට ආයේ කිසිවක් ඉතුරු කරලා කොටසක් ඉතුරු කරලා භාගයක් ඉතුරු කරලා එහෙම නෙමෙයි නිරුද්ධ වෙන්නේ. ඒක මොකක්වත් ඉතිරි නොවේ නිරුද්ධ වෙන්නේ. පවතිනවායි කියලා කියන කිසිම දෙයක් කිසිම දෙයක් නැහැ. ඒක නම් අපට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මේ ආත්ම සංකල්පය ගොඩනගන්නේ එහෙම කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙනවා කියන එක සූක්ෂම නාම රූප ධර්මයන් තුල සිද්ධ වෙන නිසා ඒක ගෝචර වෙන්නේ ඉන්ද්‍රියන්ට. ගෝචර වෙන්නේ මේ ස්කන්ධයක් වශයෙන් පවතින දේ. ස්කන්ධයක් වශයෙන් පවතින එකක් නෙවෙයි සමූහයක්. අර නැවත නැවත හට ගන්නා දේ වහා බිඳී යනවා. ඒ බිඳී යන බිඳී යන අතරේ තව තව දේවල් හටගන්නවා ඒ අභිනවයෙන් හටගන්නා පැවැත්ම තමයි අපිට මේ ස්ථාවරයි වගේ පේන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේත් එක්කලා තමයි අපිට මේ සංකල්ප නිර්මාණය වෙන්නේ. අපේ මනසේ දේවල් තහවුරු වෙන්නේ. එහෙම නැත්නම් එහි යථාර්ථයම තමයි. ඉතින් යථාර්ථය කියන එකත් ඉන්ද්‍රියන්ගෙන්නේ අපිට වටහා ගන්න වෙන්නේ. ඒ නිසයි මේ පටලැවිල්ල තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ෂඩේන්ද්‍රියන්ගෙන් ගන්නා දේ මත පමණක් යැපෙන්නේ නැතුව ඒවා කලම්බණය කරලා නැවත නැවත විශ්ලේෂණය කරලා ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි අර හත්වෙනි ඉන්ද්‍රිය අවදි වෙන්නේ පඤ්ඤා නැමැති ඉන්ද්‍රිය. ඒත් ඔබන්ට කියන්නේ මතයරු ඔබ වහන්සේ පැහැදිලි කිරීම මට හොඳට අවබෝධ වුණා. අටවෙනි ගැටලුව තමයි ඇත්තටම මේ මේ අනත්ත හෝ අනාත්ම කියන වචනේ පැහැදිලි කිරීමේදී මේ තම වසංගය පවත්වා ගන්න බැරි කියලා දැන් අර්ථකථන සාර්ථක නෑ නේද කියන එකයි ආ ඒක එච්චර සාර්ථක නෑ ඒකට එන්න ඕන අර පළවෙනි අර්ථකථනයට ගිහිල්ලා මොකද එහෙම නැත්තම් තම කියලා කියනකොට මෙතින් එතන ආත්ම කතාවක් කියවිලානේ සක්කාය දිට්ඨිය එතනම ඉන්නවා ආ ආ බොහොම පිං ස්වාමීන් වහන්සේ